අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් එදා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ තමන් වහන්සේ වෙනුවෙන්ම පැවිදි වෙච්ච ඒ පුක්කුසාති කියන රජතුමාට නැත්නම් පුක්කුසා පුක්කුසාති ස්වාමින් වහන්සේට. ඒ වෙනකොට කුක්කුසාපි ස්වාමීන් වහන්සේ යම් පමණක සමාධියක් දිනු කරගෙන ධ්‍යාන මට්ටමකට වඩාගෙන එතකොට මේ බුදුරජාණන් වහන්සේ සමීපයේ මුලින්ම ධ්‍යාන සුවයෙන් වැඩ ඉන්නවා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවෙදී මුකුත් කියන්න ඉදිරිපත් වෙන්නේ නැහැ දේශනා කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේත් බොහොම සමවත් සුවයෙන් වැඩ වාසය කරනවා එතකොට මේ කුක්කුසාති ස්වාමීන් වහන්සේගේ ඉඳුරන්ගේ තියෙන ප්‍රසන්න භාවය ඊළඟට සංයත ස්වභාවය මේ තනිව හැසිරෙන ස්වභාවය සමාහිත ගතිය දකින්න බුදුරජාණන් වහන්සේ ඊළඟට මේවා ගැන පැහැදිලා මේ කුකුසාති ස්වාමීන් වහන්සේට ධර්ම දේශනා කරන්න උත්සාහ වෙනවා. එතකොට මෙතෙන්දී තමන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ බවවත් කියන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ බොහෝම ප්‍රචුව තමන් වහන්සේ අවබෝධ කරපු ධර්මය මේ කුකුසාති ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. ඒතර ධර්ම තුලින්ම තමන් වහන්සේව හඳුනා ගන්න තමයි මේ පෙළගස්සන්නේ. නැත්තම් උත්සාහ කරවන්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකීද හිතම මාව දකිනවා. මේ භාගතුන් වහන්සේව දකිනවා. කියන මේ කාරණය මත පිහිටලා තමයි බුදුරජාණන් වහන්සේ මේ තමන් වහන්සේ අවබෝධ කරපු ධර්මය දැන් ටිකෙන් ටික ටිකෙන් ටික ගැඹුරට ගැඹුරට ප්‍රකාශ කරගෙන යන්නේ. ඒකට අපි ඊයේ සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ පුක්කුසාති ස්වාමීන් වහන්සේට පැහැදිලි කළා දෙනවා මේ අපේ සත්වයේ පුජ්‍යලයක් මමෙක් කියලා ප්‍රකාශ කරන්නේ ප්‍රකාශ කළාට ඇත්තටම මෙතන තියෙන්නේ ධාතු හයක් කියලා. එතකොට අපි ඊ විශේෂයෙන්ම මේ ධාතුන් සම්බන්ධයෙන් කතා කළා. ධාතුන් පහක් ගැන අපි ඇත්තටම සාකච්ඡා කළේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේ ධාතුන් සම්බන්ධයෙන්. ඒකේ එන විඥාන ධාතුව සම්බන්ධයෙන් අපි වෙනමම දේශනයක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ඉතින් මේ ධාතුන් ගැන කතා කරද්දී අපි ඊයේ සාකච්ඡා කළා මේ ධාතුන් නිකන් අපි පොතෙන් පතින් දැනගත්තට නැත්නම් දැනුමක් වශයෙන් ඇති කරගත්තට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ ඥානයක් වශයෙන් අපි ඇති කරගන්න නම් මේ ධාතුන් ගැන ධාතුන්ගේ ලක්ෂණ ගැන යම් වැටහීමක් ඇති කරගෙන මේ ධාතුන් ලක්ෂණ අපි හොඳින් සමාහිත හිතකින් ඒකාග්‍රව හිතකින් අපි ප්‍රත්‍යක්ෂයක් වශයෙන් බොහොම අස්පනා පිට වර්තමාන වශයෙන් මතුවෙන මතුවෙන ආකාරයට දැනගැනීම අවශ්‍යයි කියන එක. ඒකට ඒ ගැන අපි විශේෂයෙන්ම ඊයේ ධාතු මනසිකාර භාවනාවේදී සාකච්ඡා කළා. කොහොමද කෙනෙක් නිවැරදිව ධාතු මනසිකාරය භාවනාවක යෙදෙන්නේ? මොන වගේ ආකල්පමය වෙනසක් කෙනෙක් තුළ මේ ධාතු මනසිකාර භාවනාව කිරීමෙන් පස්සේ ඇති වෙනවද කියලා. ඒ කාරණේදී අර බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු ඒ උපමාව අපිට බොහොම වටිනවා. අර ගව ඝාතකයෙක් ගවයෙක්ව ඝාතනය කරා කරලා කෑලි කෑලි වලට කොටස් වලට වෙන් කළා. ඊළඟට ඒ තැනත්තා සතරමන් හන්දියේක මස් විකුණනවා. එතකොට දැන් මේ මස් සංඥාව මිසක් කිසිසේත්ම සතෙක්ගේ සංඥාවක්, සත්ත්ව සංඥාවක්, ගවයෙක්ගේ සංඥාවක් ඇත්තේම නැහැ. එතකොට කෙනෙක් ධාතු මනසිකාරය පටන් ගන්නකොටත් කෙනෙක් තුල මේ මම භවනා කරනවා නැත්නම් කෙනෙක් පුජ්‍යලයක් ස්ත්‍රියක් පුරුෂයෙක් කියන හැකියාවක් නැත්නම් ආකල්පයක් තියෙන්න පුළුවන්. නමුත් කාලයක් තිස්සේ හොඳට ධාතු මනසිකාර භවනාවේ යෙදෙන්න යෙදෙන්න අන්න අපි තුල නිවැරදිව මේ භවනාව වැඩෙනවා නම් අන්න අර බුදුරජාන් වහන්සේ පෙන්නපු ඒ උපමාවේ පෙන්නපු ඒ ආකල්පමය වෙනසක්, දෘෂ්ටියේ වෙනසක් ඇති වෙන්න ඕනේ. එතකොට ඒ බන්දෝ දෘෂ්ටියේ වෙනසක් ඇති වුණා නම් තමයි අන්න අපිට තේරෙන්නේ හොඳින් මේ ධාතු මනසිකාරය කියන භාවනාව හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා. කියන්නේ අපේ ප්‍රඥාව ඔන්න ධාතු මනසිකාරය හරහා වැඩිලා තියෙනවා. ඒ වගේමයි ආකල්පයෙන් වෙනසක් දැන් අපේ හිතේ සිද්ධ වෙලා තියෙනවා. චරිතයේ වෙනසක් අපේ හිතේ දැන් සිද්ධ වෙලා තියෙනවා. අපි කොහොමද අපි දිහා බලන්නේ කොහොමද ලෝකය දිහා බලන්නේ කියලා මේ ආකල්පමය වෙනසක් අපි තුලටම ප්‍රත්‍යක්ෂයක් වශයෙන් ඔන්න ඇතිලා තියෙනවා. ඊළඟට ඒක තව තව ප්‍රගුණ කිරීමක් තමයි ඉස්සරහට කරන්න තියෙන්නේ. ඒ කියන්නේ භාවනාවේ යෙදෙනකොට විටින් විට බොහොම ඇරෙන විදිහේ මේ බඳු වැටහීම් එන්න පුළුවන්. හැබැයි එතනින් සියල්ල සම්පූර්ණ වෙන්නේ ඒ වැටහීම හොඳට තහවුරු වෙනකම්. ඒ වැටහීම පාදක කරගෙන කෙලෙස් දුරු වෙනකම් භාවනාව කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ කායේකානුපස්සේ විහෙරති. දැන් මේ කායानुපස්සනාවට අයත් භාවනාවක් මෙතෙන්දී ධාතු මනසිකාරය කියලා කියන්නේ. ඉතින් මේ ධාතු මනසිකාරයේ යෙදෙමින් කාලාන්තරයක් වාසය කරන්න සිද්ධ වෙනවා. විටින් විට අපිට යම් යම් වැටහීම්, අවබෝධයන්, ප්‍රඥාවේ පෙළ ගැසීම් එන්න පුළුවන්. ඒවා අපිට වචන කීපයකින් නැත්නම් සිතුවිලි කීපයකින් හිතේ මතුවෙන්න පුළුවන්. හැබැයි අපි හිත ඊට පස්සේ නිශ්ශබ්ද කරගෙන නැත්නම් නිහඬ කරගෙන තවදුරටත් මේ දේවල් හොඳින් සමාහිත හිතකින් නිරීක්ෂණය කිරීමයි කරන්න තියෙන්නේ. ඒතර මේ විදිහට අපි හොඳින් නිරීක්ෂණය කරගෙන නිරීක්ෂණය කරගෙන යනවා නම් ඊළඟට අපිට තව තව මේකේ හොඳ තහවුරු භාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ මුලින් අපිට යම් පමණක සතිමත් භාවයකින් එක යම් පමණක සමාහිත භාවයකින් අපි මේ කටයුත්තේ යෙදෙනවා. ඔන්න අපිට තේරෙනවා එතකොට එක පාටම යම් අවබෝධයක් එනවා. යම් වැටහීමක් එනවා. ඊට පස්සේ අපි තේරෙනවා මේ කරපු භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න මේ වගේ ආකල්පෙම වෙනසක් මෙන්න මේ බඳු අවබෝධයක් මට ලැබුණා. හැබැයි තාම මේක තහවුරු වෙලා නැහැ. මේක හොඳට ස්ථිර වෙලා නැහැ. මේක හොඳ පරිපූර්ණත්වයකටපත් වෙලා නැහැ. ඒ නිසා තවදුරටත් මේ කයම පාවිච්චි කරනවා මේ පරිපූර්ණත්වය අත්විඳීම සඳහා, අත්දැකීම සඳහා. ඒ නිසාමයි ආර බුදුරජාන් වහන්සේ කියන්නේ යාව දේව ඥානමත්තාය පටිච්චති මත්තාය අනිශ්චිතෝච විහෙරති. අන්න තව තව මේ කටයුත්ත සඳහා මේ කය උපයෝගී කරගන්නවා. කයේම මතුවෙන විවිධාකාර ධාතු ගුණයන් නිරීක්ෂණය කරනවා. මේ නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න අන්න තව තව අර සතියක් දියුණු වෙනවා ඒත් එක්කම අර ප්‍රඥාවත් දියුණු වෙන්න පටන් ගන්නවා. ආකල්පමය වෙනස ටික ටික ටික ටික තහවුරු වෙන්න පටන් ගන්නවා. එතකොට අපි ඊයේත් මතක් කරගත්තා මේ ධාතු මනසිකාර භාවනාව මේ රූපේ මුල් කරගෙන කරන මේ භාවනාවත් සෑහෙන ගැඹුරක් අපිව අරගෙන යනවා. මෙතනින් පවා කෙනෙක්ගේ දෘෂ්ටියේ ඍජුභාවයක්, නිවැරදි දැක්මක් කෙනෙක් තුළ ඇති වෙන්න පුළුවන් බව. මේකමයි අර ඊ අපි මේ උපුටා දැක්වේ කිංසුකෝපම සූත්‍රයේදී පෙන්ලා දෙනවා මේ ධාතුන්ගේ අතර මහා ධාතුන්ගේ විශේෂයෙන්ම ඇතිවීමත් නැතිවීමත් හොඳින් දැක දැක හොඳින් ඒක පුහුණු කරමින් කෙනෙක් කටයුතු කළා නම් අන්න ඒකින්ම ඒ තුලින්ම කෙනෙක්ගේ හිතේ හොඳ ප්‍රඥාවක් අවදේලා හොඳ දැක්මේ දෘෂ්ටියේ වෙනසක් දෘෂ්ටියේ පිරිසුදු භාවයක් ඇති වෙන බව. අද අපි ඒකේ තවත් එකක් එහාට යනවා මේ ධාතු විභංග සූත්‍රයේ දැන් ධාතු 6කින් සමන්විතයි මේ කියන කෙනා පුජ්‍යලයා කියලා විස්තර කරපු බුදුරජාණන් වහන්සේ ඔන්න තවත් පැත්තක් කියනවා ඊළඟට ච පස්සායතනෝ අයම් බික්කු පුරිසෝති දැන් මේ එක එක පැතිවලින් මේ බුදුරජාණන් වහන්සේ මේ පුක්කුසාති ස්වාමීන් වහන්සේට ධර්මයේ දේශනා කරනවා ඔන්න තව පැත්තක් කියලා දෙනවා ච පස්සායතනෝ කියලා මේ ආයතන නැත්නම් ස්පර්ශ ආයතන හයක් වශයෙන් මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් සත්වයක් කියලා හඳුන්වන මේ දේ බුදුරන් වහන්සේ කියනවා මෙතන තියෙන්නේ ආයතන හයක්. ස්පර්ශ ආයතන හයක්. සාමාන්‍යයෙන් ස්පර්ශ ආයතන හයක් කිව්වහම එතකොට චක්කු ආයතනය, සෝත ආයතනය, ගාහන ආයතනය, જીව ආයතනය, කාය ආයතනය, මන ආයතනය කියලා මේ සාමාන්‍යයෙන් ආධ්‍යාත්මික ආයතන හයක් පෙන්නවා. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. ඊළඟට ඒකට අරමුණු වෙන බාහිර ආයතන හයක් පෙන්වනවා. රූප ආයතනය, ශබ්ද ආයතනය, ගන්ධ ආයතනය, රස ආයතනය, පොට්ටබ්බ ආයතනය, මත්නේ ධම්ම ආයතනය කියලා. ඒ කියන්නේ ඇසට රූප, කනට ශබ්ද, දිවට රස, නාසයට ගඳ, කයට ස්පර්ශයන්, මනසට ධම්ම. මනසට ධර්මතාවයන්. නැත්තම් මනසට අරමුණු වෙන දේවල්. ඒකට මේ විදිහට අපිට සරලව තේරුම් ගන්න පුළුවන්. අපි S2 අරගෙන ඉන්නකොට අපිට රූප පේනවා. එතකොට මේ ඇහැ කියන ආයතනය හරහා එතකොට මේ එළියේ තියෙන රූප කියන ඒ බාහිර ආයතනය එතකොට සම්මුඛ වෙනවා. එතකොට මේ හරහා අපිට දැනීමක් ඇති වෙනවා. ඉතින් ඕක දිගට විස්තර කරන්න පුළුවන්. චක්කුංච පටිච්ච රූපේච උප්පති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ ඔය ආදි වශයෙන් බොහෝ සූත්‍රවල ඉතින් මේ විස්තර සඳහන් වෙනවා. එතකොට මේ විදිහට මේ ආයතන දෙකක සංඝටනයක් සිද්ධ වෙනවා. ඒ වගේමයි ඔන්න කනට ශබ්ද හම්බ වෙනවා අරමුණු වෙනවා. ඊළඟට නාසයට ගඳ සුවඳ අරමුණු වෙනවා දිවට රස අරමුණු වෙනවා කයට ස්පර්ශයන් අරමුණු වෙනවා ඒ වගේමයි මනසට විවිධාකාර අරමුණු එනකන් දේවල් අරමුණු වෙනවා ඒතර මේ විදිහට අපේ බුදුරජාන් වහන්සේ මේ කියන්නේ ඒතර මේ බඳු මේ ආයතනයන්ගේ හැසිරීමක් තමයි මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියලා කියන්නේ සත්වෙක් කියලා කියන්නේ අපිට මේක හිතාගන්න ඒ තරම්වත් අමාරු නැහැ ඒතර අපිට තේරෙනවා මේ අස්කන්නාසාදී ඉඳුරන් තියෙන ඕනම සත්වෙක් මේ බඳු පරිසරයක තමයි ජීවත් වෙන්නේ. එයාගේ සම්පූර්ණ අත්දැකීම් සම්භාරය මේ ආයතන 6 මත තමයි රඳා පවතින්නේ. එයා මේ ආධ්‍යාත්මික ආයතන වලින් බාහිර ආයතන ස්පර්ශ කරනවා. ගොදුරු කර ගන්නවා. ඒවා ගොදුරු කරගෙන තමයි මුළු මුළු ජීවිතා ජීවිතේම ගත කරන්නේ. උපන් මොහොතේ ඉඳන් මේ යන මොහොත දක්වාම එතකොට මෙයා මේ ආයතනත් එක්ක ගනුදෙනුවක් කරමින් තමයි කටයුතු කරන්නේ. හැබැයි මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ ආයතන හරහා අපි මේ විදිහට අරමුණු ගන්නකොට මේ හරහා කොයිතරම්නම් අපේ හිත සකස් වෙනවද කොයිතරම්නම් අපේ හිත වැඩෙනවද එහෙම නැත්නම් මේ ගනුදෙනුව හරහා කොයිතරම්නම් මේ හිත කෙලසෙනවද කොයිතරම්නම් නැවත නැවත සංසාරයට බැඳෙනවද කියන කාරණාව ටිකක් හිතලා බලන්න වටිනවා ඒ නිසා ආයතන ගැන කතා කරනකොට විශේෂයෙන්ම භාවනානු භාවනාවට පිළිපන්න පිරිසක් වශයෙන් අපිට මේ ආයතනයන්ගේ තියෙන යම් සංවර භාවයක් ගැන කතා කරන්න සිද්ධ වෙනවා ඉන්ද්‍රිය සංවරය ගැන බුදුරජාණන් වහන්සේ විවිධ දේශනාවලදී මතු කළා පෙන්නනවා. මොකද අපිට ඇහැ අරගෙන ඉන්නකොට පේන්න තියෙන රූප හරහා අන්තිමට අපේ හිත කෙලසෙනවා. ඒ වගේමයි කන හොඳින් ඇහෙනකොට ඇහෙන ශබ්ද හරහා අපේ හිත කැලසෙන්න පුළුවන්. ඒ වගේමයි නාසයෙන් හොඳට ගඳ සුවඳ දැනෙනකොට මේ දැනෙන ගඳ සුවඳ අරමුණු හරහා අපේ හිත කැලසෙන්න පුළුවන්. ඒ වගේමයි දිවට දැනෙන විවිධාකාර රසයන් හරහා අපේ හිත කැලසෙන්න පුළුවන්. ඒ වගේමයි කයට දැනෙන විවිධාකාර ස්පර්ශයන් හරහා අපේ හිත කෙලෙසෙන්න පුළුවන්. මනසට එන විවිධාකාර අරමුණු හරහා අපේ හිත කෙලෙසෙන්න පුළුවන්. අපිට තේරෙනවා මේ අරමුණු ගත්තට වරදක් නැහැ. මේ අරමුණු තියෙනවා. ඒ වගේමයි අපේ ඉඳුරන් බොහොම ප්‍රසන්නව තියෙනවා. ක්‍රියාකාරීත්වයෙන් තියෙනවා. ඉතින් මේවැය ගනුදෙනුව සිද්ධ වෙද්දී දන්නේම නැතුව කලින් නොතිබිච්ච කෙලෙස් වර්ධනය වෙන්න පුළුවන්, උපදින්න පුළුවන්. දැනට දැනටමත් තියෙන කෙලෙස් තව තව වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා අපි එක පැත්තකින් අපි සතුව අපි සාමාන්‍යයෙන් කතා කරන බොහොම නිරෝගී මනුෂ්‍ය ජීවිතයක් ගැන අපි ප්‍රාර්ථනා කරනවා තියෙන ජීවිතය අගය කරනවා. නමුත් අපි මේ ලැබිච්ච ඉන්ද්‍රියන් හරහා නැත්නම් මේ ලැබිච්ච ආයතන හරහා අපි අපේ හිත තවදුරටත් කෙලස ගන්නවද නැත්නම් අපි අපේ හිත තවදුරටත් ආරක්ෂා කර ගන්නවද කියන කාරණය ටිකක් හිතලා බලන්න සිද්ධ වෙනවා. මොකද අපි උපදිනකොට අපි හිතමු යම් පමණක පිරිසුදු භාවයක් අපේ හිතේ තිබුණා ඒත් එක්කම අපිට යම් පමණක ආශ්‍රව ස්වභාවයක් අපේ හිතේ තිබුණා. නමුත් අපි මේ ජීවිතය ගත කරද්දී මේ ආයතනයන් හසුරවනකොට කොයිතරම්නම් අපේ හිත මේ හැසිරීම හරහා කෙලෙසුණාද? කොයිතරම්නම් මේ ජීවිතය ඇතුළතදී අපේ අර අරගෙන ආපු ආශ්‍රවයන් ගොඩට තවත් ආශ්‍රවයන් එකතු වුණාද කියලා අපිට පොඩ්ඩක් නිකන් හිතලා බලන්න පුළුවන් තර්කයෙන් උනත්. ඒතර අපි මේ යනකොට මේ ඉන්ද්‍රයන්ගේ ගනුදෙනුව හරහා අපි තවත් කෙලස් ගොඩක් අරගෙනද මැරෙන්නේ එහෙම නැත්නම් අඩු තරමින් මේ අරගෙන ආපු කෙලෙස් ගුණට වඩා පොඩ්ඩක් හරි අඩු කරගෙනද මිය යන්නේ. ඒත් මේ වගේ කාරණාවක් හිතලා බලනකොට අපි සාමාන්‍යයෙන් අසතිමත්ව කල් ගත කරන්න ගත කරන්න මේ ඉන්ද්‍රයන්ට එන අරමුණු වල අපි අහු වෙන ස්වභාවයක් තියෙනවා. එහෙන් ලස්සන රූපයක් දැක ගමන් ඔන්න අපේ හිත ඇලෙනවා. ඒ එක්කම රාගය ඔන්න හට ගන්නවා. අපි ඒත් එක්කම හිතේ ඇතුලේ කතාවක් ගොතකතා ඔන්න අපේ සිහින ලෝකේ කතරමං වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකටම ගැළපෙන විදිහට කෙලෙස් වර්ධනය වෙවි වර්ධනය වෙවි සම්පූර්ණ ප්‍රපංචයක අමත මේ අතරමං වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි අපේ කනෙන් ශබ්දයක් ඇහෙනකොට අපි ඒක බොහොම මේ ප්‍රිය උපදන සද්දයක් නම් අපි ඒක තව ටිකක් අහනවා තව පුළුවන් තරම් ඒකට සමීප වෙලා අහන්න උත්සාහත් වෙනවා ඒකම අභිනන්දනය කරනවා ඒකෙම සතුටු වෙනවා ඒකම නැවත නැවත අහන්න උත්සාහත් වෙනවා දන්නේම නැතුව මේ සද්දේ හරහා සෑහෙන්න හිත කෙලසෙනවා ඒ වගේමයි නාසයෙන් හොඳ මිහිරි සුවඳක් ආග්‍රහණය කරනකොට ඉතින් ඒකේ තියෙන සැපයට අපි ලොල් වෙනවා. ඒකේ තියෙන සුවඳට අපි ලොල් වෙනවා. ඉතින් නැවත නැවත අපි ඒක ආග්‍රහණය කරනවා. ඒ නිසාම දන්නේම නැතුව ලොකු කෙලෙස් රාශියක් අපේ හිතේ ජනිත වෙනවා. ඒ වගේමයි අපි පුළුවන් තරම් හොඳ හොඳ රසමසවලු හොයාගෙන යනවා. විවිධාකාර තැන්වලට ඉතින් පුළුවන් තරම් දිව පිනවීම සඳහාම උත්සාහත් වෙනවා. ඉතින් මේ හරහා අපි පුළුවන් තරම් දන්නේම නැතුව අපේ හිතේ කෙලෙස් තට්ටුවක් ගොඩනගෙනවා. ඒ වගේමයි මේ කයනොත් අපි කැමැති කැමැති ස්පර්ශයන් ලබන්න කැමැති කැමැති අය කැමැති කැමැති දේවල් ලං කරගෙන හොඳ හොඳ ස්පර්ශයන් ලබන්න ප්‍රණීත ප්‍රණීත ස්පර්ශයන් ලබන්න සෑහෙන උත්සාහත් වෙනවා. ඒ හරහා දන්නේම නැතුව ඔන්න රාගානුසය පැත්තෙන් නැත්නම් කාමාශ්‍රව පැත්තෙන් ඔන්න දන්නේම නැතුව සෑහෙන වර්ධනය වෙලා. ඉතින් මේ විදිහට අපේ හිතට එන අරමුණුත් දන්නේම නැතුව අපේ හිතත් ඔහේ යන්න ඉඩ අරිනවා. හිතටත් নানা ප්‍රකාර අරමුණු වෙනවා. নানা ප්‍රකාර අරමුණු වෙනකොට අපි ඒවටත් ඔහේ දුවනවා. ඒවත් ඔහේ හිතේ වැඩ කරන්න ඉඩ හරිනවා. දන්නේම නැතුව හිත ලොකු ප්‍රපාතයකට අපි වැදගෙන යනවා. ඉතින් මේ නිසා අපිට තේරෙනවා මේ දේවල් දන්නේම නැතුව අපිට ලොකු වින්නහියක් කරනවා. ලොකු හානියක් කරනවා. අපි හැබැයි මේවා ගැන කිසිම අවබෝධයක් නැතුව අපි හිතන්නේ පුළුවන් තරම් ඇහැට හොඳම ලස්සනම දැකුම් කළුම රූප පෙන්වීම තමයි සැප විඳිනවා කියලා කියන්නේ. ඒ නිසා අපි අපේ ගෙවල් දොරවල් වලට ඉතින් උපරිම මට්ටමේ දේවල් අපි ලං කරගෙන තියෙන දේවල් වලින් සෑහෙන්නේ නැතුව පුළුවන් තරම් කළුසුදු රූප වාහිනියක් නම් තියෙන ඔන්න වර්ණ රූප වාහිනියක් අරගෙන අපි පුළුවන් තරම් ඇහැ පිනවන්න උත්සාහත් වෙනවා. ඊළඟට චිත්‍රපටයක් ආවම ඉතින් ඒක උපරිම මට්ටමින් පෙන්න පෙන්න පෙන්න ඔන්න මේ ඇහැ පිනවන්න උත්සාහත් වෙනවා. අපි සැප විඳිනවා කියලා අර්ථ දක්වනවා මෙන්න මේ தത്വයට. ඉතින් පුළුවන් තරම් මේ මේ රටේ සැප විඳ ගන්න අමාරු නම් පුළුවන් තරම් උපරිම මට්ටමින් ඇහැ පිනවන්න අමාරු නම් ඔන්න අපි තවත් ඊට වඩා හොඳ උත්කෘෂ්ඨ මට්ටමේ කියලා කියන රූප පෙන්වන තැනක් රූප පෙන්වන රටක් හොයාගෙන යනවා. ඊළඟ අපි මේ රටේ තියෙන සද්ද මදි කියලා හිතලා ඔන්න ඊට වඩා හොඳ උත්කෘෂ්ඨ මට්ටමේ ප්‍රණීත මට්ටමේ සද්ද අහන තැනකට ඔන්න අපි යනවා. ඉතින් මේ විදිහට අපි පුළුවන් තරම් මේ සැප විඳිනවා කියන එක අපි අර්ථ දක්වන්නේ මේ ඇහැට කොහොමද පුළුවන් තරම් දැකුම් කලුම කැමැතිම ශබ්ද මේ රූප පෙන්වන්නේ. මේ කනට කොහොමද පුළුවන් තරම් ඊටාම මිහිරි ශබ්දම අස්සන්නේ. මේ නාසයෙන් කොහොමද ඊටාම මිහිරි ගන්ධයන්ම නැත්නම් සුගඳක්ම ආග්‍රහණය කරන්නේ. මේ දිවට කොහොමද උදේ ඉඳන් රැය වෙනකන් කැමැති කැමැති රසයන්ම දෙන්නේ. ඊළඟට මේ කයටත් උපරිම මට්ටමේ ස්පර්ශයක් ලබා දෙන්නේ කොහොමද? ප්‍රනීත මට්ටමේම ස්පර්ශයක් ලබා දෙන්නේ කොහොමද? ඉතින් ඔය පහ යම් අවස්ථාවක නැත්නම් ඉතින් අපි කොහොමද මොකක් හරි අයිනක් අල්ලගෙන හිත හිතා හිත හිතා කැමැති කැමැති කැමැති දේවල්ම හිත හිතා ඔන්න මනස හරහා අපි ආස්වාදයක් ලබන්නේ කොහොමද? විඳනයක් ලබන්නේ කොහොමද? මේක තමයි අපි සාමාන්‍යයෙන් කැප විඳිනවා කියලා කියන්නේ. ඉතින් අපිට මම හිතනවා මේකට කාටවත් මේ එරෙහි වෙන්න බෑ. මොකද අපි සාමාන්‍යයෙන් සැප විඳිනවා කියලා කාම ලෝකයේ අපි සැප වශයෙන් සලකන්නේ මේ தත්වයන්. ඉතින් අපේ මිනිස්සු ඉතින් මේවා දෙන්නම් දෙන්නම් කියලා. ඉතින් මේවා තමයි අපි ඉල්ලන්නේත්. මේවා තමයි ඉතින් දෙන්නම් කියලා ඒගොල්ලෝ ප්‍රතිඥා කරන්නේ. ඉතින් අපි ඒගොල්ලෝ දෙන්නම් කියනකොට අපි මේවට කැමැත්තෙන් අපේ ඉතින් මේ හරහාම හැසිරෙනවා. ඉතින් පුළුවන් තරම් අපි මේවා ඔස්සේම යන ගතියක් මේ පංචකාමයන් ඔස්සේම යන ගතියක් අපි තුල තියෙනවා. ඉතින් බන්දු තිබන්දු සංසාර ගමනක තමයි ඉතින් අපි මෙතෙක් සැරිසරලා තියෙන්නේ. ඉතින් මේ ආත්ම භාවයේදීත් අපි සැරිසරන්න උත්සාහත් වෙන්නේ බොහෝ විට මේ බන්දු පංචකාමයන් ඔස්සේම තමයි. ඇස් කන්න ආසාදී ඉඳුරන් පිනවමින් තමයි ඉතින් අපි සාමාන්‍යයෙන් සැරිසරන්න උත්සාහත් වෙන්නේ. හැබැයි ඉතින් කාලයක් යනකොට සමහරට කෙනෙකුට තේරෙන්න පුළුවන් මේකේ තියෙන ආදීනවේ මේකේ තියෙන නිස්සාරත්වය මේකේ ඒක වගේමයි මේකේ තියෙන බොහොම කෙටි කාලීන ස්වභාවය කෙනෙකුට තේරෙන්න පුළුවන්. ප්‍රශ්නේ වෙන්නේ මේ කොයි දේවත් ලබා දුන්නට මේකෙන් පූර්ණ තෘප්තියක් ලැබෙන්නේ නැහැ. ඇහෙන් කොයි තරම් රූප බැලුවත් ඒක සෑහීමකටපත් වීමක් වෙන්නේ නැහැ. කනෙන් පුළුවන් තරම් ශබ්ද ඇහුවට ඒක සෑහීමකටපත් වීමක් වෙන්නේ නැහැ. අපි යම්කිසි දෙයක් ඉල්ලනවා ඒ වෙලාවේදී අපි ඒක දෙනවා. හැබැයි ඒක ටික කාලෙකින් පස්සේ ඔන්න ඒක නැවතත් ඒක ආකාරයේ බව ජනිත කරනවා ඊළඟට ඔන්න අලුත් ශබ්දයකට යනවා. නැත්නම් අලුත් රූපයකට යනවා. අලුත් රසකට යනවා. ඉතින් මේ විදිහට මේ ඉන්ද්‍රියන් හරහා අපි ලබන වින්දනය බොහොම తాවකාලිකයි නැත්නම් බොහොම කෙටි කාලයයි මේක බොහොම රළු ආස්වාදයක් තියෙන්නේ කියලා ඉතින් අපිට සාමාන්‍යයෙන් විශේෂයෙන්ම තරුණ කාලෙදී තේරෙන්නෙම නැහැ. ඒ නිසා අපි දන්නේම නැතුව ලොකු ප්‍රපාත වලට ඇද වැටෙනවා ලොකු නොමැග යෑම් වලට සිද්ධ වෙනවා සිදු වෙනවා. ඉතින් මේ වගේ ලොකු ප්‍රශ්නකාරී ස්වභාවයක් මේ ඉන්ද්‍රයන්ගේ තියෙනවා. ඒ වගේමයි මේ ඉන්ද්‍රයන්ගෙන් ලබන අරමුණු එකම අරමුණ පුජ්‍යලෝ කීප දෙනෙකුට විවිධ විදිහට තමයි මේ හැසිරෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි එකම අරමුණක් ගනමු. අපි තුමු කෙනෙක් දකින්න යම් රූපයක් දැක්කාම එක්කෙනෙක් ඒ රූපයට කැමති තවත් කෙනෙක් ඒ රූපයට අකමැති. තවත් කෙනෙක්ට ඒක දැක්කත් එකයි නැකත් එකයි. අන්න වගේ මේ ඉන්ද්‍රයන්ගෙන් ඒ ඒ අරමුණට දෙන වටිනාකම අපි එක එක්කෙනාගේ හිතේ තියෙන ස්වභාවය මත නැත්නම් අපි එක එක්කෙනාගේ හිතේ රුචි අරුචිකම් මත තීරණය වෙනවා. ඒතර අපිට තේරෙනවා මේ අපි මේ ඉන්ද්‍රියන් හසුරවනවා ආයතන හසුරවනවා හැබැයි මේ ආයතන වල යම් ප්‍රශ්නකාරී ස්වභාවයක් තියෙනවා ඒ වගේමයි මේක කාටත් එක පොදු සංකේතයකින් කලකන්නත් අමාරුයි මොකද එක්කෙනෙකුට කැමැති අරමුණක් තවත් කෙනෙකුට අකමැති අරමුණක් වෙන්න පුළුවන් එතකොට මේ අරමුණ මතම එහෙම නෙමෙයි මේක තීරණය වෙන්නේ අපි එකිනෙකාගේ තියෙන ඇතුලේ තියෙන ආශ්‍රව ස්වභාවයන් මත නැත්නම් රුචි අරුචිකම් මත ඒකට අපි මේ අරමුණක් මුල් කරගෙන ආස්වාදයක් ලබනවද නැත්නම් ඒකෙන් පීඩාවක් ලබනවද සතුටක් ලබනවද දුකක් ලබනවද කියන කාරණය තීරණය වෙනවා. ඒ වගේමයි මේ ඉඳුරන් කිසිසේත්ම අපිට නිවැරදිම තක්සේරුවක් නිවැරදිම මේ අවබෝධයක් ඇති කරන්නේ නැහැ. අපේ තියෙන ඉන්ද්‍රියේ තියෙන එක පැත්තකින් ඒකේ තියෙන තීව්‍රතාවය, ඒකේ තියෙන සෞඛ්‍ය සම්පන්න ස්වභාවය මතත් අපි මේ අරමුණෙන් ගන්න තොරතුරු ටික වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් අපි සරණ කාලේදී අපේ හොඳට මේ ඉඳුරන් ප්‍රසන්නව තියෙනකොට හොඳට අපිට දේවල් දැක ගන්න අවස්ථාව තියෙනවා. හැබැයි කාලයක් යනකොට ඔන්න ඇස්පෙනීම දුර්වල වෙලා ඔන්න කිසිම දෙයක් හොඳින් පේන්නේ නැති, නිකන් පටලයක් බැඳා වගේ දුර්වර්ණ වෙලා නැත්තම් බොඳ වෙලා පේන්න පටන් ගන්නවා. එතකොට මේ ඉන්ද්‍රියන්ගේ తాවකාලික ස්වභාවය නැත්තම් ඒකේ තියෙන අර පරිසම්පන්න ස්වභාවය විවිධාකාර හේතු මතයි මේක නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ කියන කරුණ අපිට සමහරවිට අමතක වෙනවා. අමතක වෙලා අපි හිතන්නේ මේක හැමදාම මේ විදිහටම ඔක්කොම රූප මේ විදිහටම පැහැදිලිවම ප්‍රසන්නව පෙන්නයි කියලා. නමුත් අපිට තේරෙන්නේ අපිට මතක් වෙන්නේ මේ ඇහෙන් දකින්න පෙනීම, ඇහි තියෙන පෙනීම බොහොම ටික කාලයයි. ටික කාලෙකින් මේ පෙනීම දුර්වර වෙලා යනවා නැත්තම් මේකේ තියෙන මේ රසය නැතිලා යනවා. එහෙමත් නැත්තම් අපිට මේකෙන් එළිය තියෙන රූපය මේ තරම් පැහැදිලිව දැක ගන්න පුළුවන් මට්ටමකට අපේ ඇතුලේ තියෙන ආධ්‍යාත්මික ආයතනය දුර්වලලා යනවා. දැක ගන්න බැරි තරමට දුර්වලලා යනවා. ඉතින් එහෙම වෙනහම මේ අපි අසුරු කරන මේ ආයතනයන් බොහොම తాවකාලික බව. ඒවැය යම් යම් හේතුන් මතම මේ දේ සිද්ධ වෙන බව. මොකක් හෝ හේතුවක් නිසා මේවා අඩපණ වෙන්න පුළුවන් බව, දුර්වල වෙන්න පුළුවන් බව. ඒ වගේමයි මේකෙන් වැරදි සංඥා ලැබෙන්න පුළුවන් බවත් අපිට අමතක වෙනවා. ඒ නිසා සමහර වෙලාවට අපි විවිධාකාර දේවල් විවිධ විදිහට තේරුම් ගන්නවා. සමහර ලාවට අපි සතුරෙක්ව මිතුරෙක් කියලා හඳුනා ගන්නවා. සමහර වෙනත් එක පාටක් වෙනස් පාටක් වශයෙන් පෙනෙනවා. ඉතින් මේ වගේ මේ ඉඳුරන්ගේ තියෙන සෑහෙන අවිනිශ්චිත භාවයක්, අස්තිර ස්වභාවයක්. ඒතර මේවා අපිට ඒ තරම්ම තේරෙන්නේ මොකද අපි මේ ඉඳුරන් හරහා එන අරමුණට ගොදුරු වෙලා ඒක මතම රාග ද්වේෂ මෝහයන් ඇති කරගෙන අපි මේ ලෝකේ අතරමං වෙනවා මිසක් අපිට මේවැය තියෙන මේ අස්තිර ස්වභාවය ගැන, తాවකාලික ස්වභාවය ගැන මේකෙන් එන තොරතුරු ඇතුලේදී යම් පමණක මේ එක පැත්තකින් සංස්කරණයකට මේ භාජනය වෙන බව අපිට වැටහෙන්නෙම නැහැ. ඒ නිසා අපි රූපයක් දැක්කහම ඒකේ යම්සි අපි දකින්නේ ඇත්ත රූප මේ කැමති රූපයක් නම් ඒකේ යම් හෝ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව අපි ඇතුලෙන් පුරවලා හිතින් පුරවලා සංස්කරණය කරලා අපි ඒකට ඇලෙනවා. ඒ වගේම අපි දකින්නේ අකමැති රූපයක් නම් ඒකට තව අකමැති දේවල් ටිකක් ඇතුලෙන් එකතු කරලා හිතින් එකතු කරලා අපි ඒ රූපෙත් එක්ක ගැටෙනවා. ඉතින් මේ වගේමයි කනිනුත්, නාසයෙනුත්, දිවෙනුත්, ශරීරයෙනුත්, මනසෙනුත් මේ සිද්ධ වෙන්නේ. මේ මේ එන එන අරමුණු අපේ සංස්කරණය කිරීමක් ඇතුලේ සිද්ධ වෙනවා. ඒ වගේමයි අපි ඒකට ආගයක්, ආඩම්බරයක්, වටිනකමක් දෙන එකත් අපේ ඇතුලෙන් සිද්ධ වෙනවා. එතකොට මේ විදිහට බැලුවාම මේ බුදුරජාන් වහන්සේ කියන මේ ආයතන හයක ස්පර්ශ ආයතන හයක් මේ සත්‍යයක් කියලා කියන එකේදී ඒතර අපිට තේරෙනවා මේ ආයතන හයක් හරහා තමයි අපි මේ හැසිරෙන්නේ. හැබැයි මේ ආයතන හය කොයිතරම්නම් අපිට සත්‍යයම ප්‍රකාශ කරනවද, නිවැරදි දෙයක්ම ප්‍රකාශ කරනවද කියන කාරණාව ගැන අපිට සැක හිතන්න වටිනවා. ඒ කාරණාව අපිට ප්‍රශ්න කරන්න වටිනවා. ඒ තරමටම මේ ආයතන අපිව මුලාවේ යදනවා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රයන් සංවර කරගන්න කියලා කියනවා. එනිසා යෝගාවචරයෙන් වශයෙන් ඉන්ද්‍රයන් සංවර කර ගැනීම ගැන අපිට පොඩ්ඩක් හිතන්න වෙනවා. ඒ නිසා අපි භාවනා කරන්න වාඩි මදි අපි එදිනදා ජීවිතේදී අපි හැසිරලා තියෙන්නේ පුළුවන් තරම් මේ හිත කෙලසෙන විදිහට නම් ලස්සන ලස්සන රූප පෙන්න පෙන්න හිත කෙලසෙන රූපම පෙන්න පෙන්න අපි කටයුතු කළා නම් ඉතින් අපිට ඒ ගැන විඳවන්න වෙන්නේ මේ භාවනාවක් කරන්න වාඩිනාට පස්සේ. මොකද S2 පියාගත්තට පස්සේ අපි අර දැකපු විෂම රූප ඔක්කොම අපිට රූප සංඥා වශයෙන් මතක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි පුළුවන් තරම් කන පිනවන්න ගිහිල්ලා දාගත්තනම් নানা ප්‍රකාර සංඥාවන් ගොඩක් අන්න අපි S2 පියාගත්තාම ඒ විවිධාකාර සංඥා ඇවිල්ලා ඔන්න අපේ හිතට වද දෙනවා. මේ විදිහටමයි ඉතින් ගන්ධ සංඥා, රස සංඥා, මේ විදිහටමයි කයින් ආපු ස්පර්ශ සංඥා. ඉතින් මේ විදිහට අපි මේ ගන්න අරමුණු, ඇතුළට ගන්න අරමුණු ගැන පොඩ්ඩක් අපි හිතලා බැලුවේ නැත්තම් යම් පමණක සංවරයක් අපි ඇති කරගත්තේ නැත්නම් අපි කෙලවරක් නැතුව ඇතුළට කෙලෙස් ගැනීමක් සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇහෙන් රූපයක් දැකලා ඕනට වඩා මේකේ තියෙන මේ නිමිති ගන්න යන්න එපා. මේකේ අංගපසංග බලන්න යන්න එපා. මේකේ හොඳ හොඳ ලකුණු බලන්න යන්න එපා. මොකද මේක බලන්න ගියොත් අන්න කලින් නොතිබිච්ච කෙලෙස් රාශියක් ඔන්න මතුවෙන්න පුළුවන්. ඒ නිසා සද්දයක් ඇහුනහම ඒක ඔස්සේ දිගට දිගට යන්න එපා. ඒක ඔස්සේ ගියොත් ඒකේ තියෙන විවිධාකාර නිමිති අරගෙන ලස්සන ලස්සන දේවල් අල්ලන්න ගියොත් එහෙම නැත්නම් ඒකේ තියෙන අප්‍රිය දේවල්ම අල්ලන්න ගියොත් එක්ක රාගයට යනවා එක්ක ද්වේෂයට යනවා එක්ක ඔන්න පැටලෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි නානු ගංජනක් ගාහි යත්වාදිකරණ මේතං චක්ඛේන්ද්‍රයන් අසංගතං විහෙරන්තං පාපකා කුසලා ධම්මා අන්වාස වෙයියොං තත්ත සංවරාය පටිපද්‍යති චක්කති චක්ඛේන්ද්‍රය මේ විදිහට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා මේ ඇහෙන් රූපයක් බලන්න ගිහිල්ලා නිමිති ගන්න යන්න එපා, අනුයන්ජන ගන්න යන්න එපා. මේ ඇහැ සංවර කර ගැනීම සඳහා උත්සාහත් වෙන්න. ඒ වගේමයි කනටත් කියනවා, ඒ වගේමයි දිවටත් කියනවා, නාසයටත් කියනවා, කයටත් කියනවා, මනසටත් කියනවා. ඒ නිසා අපිට භවනා කරද්දී මේ මනස සංවර කරගන්න නම් අපි මේ එදිනදා කටයුතු කරද්දී කොහොමද මේ ඉන්ද්‍රයන් හැසිරෙව්වේ හැසුත් මේ මොන මොන විදිහකටද මේ ඉන්ද්‍රයන් අපි සංවර කරගත්තේ කියන කාරණේ සෑහෙන්න බලපානවා. නිසා අපිට ඉන්ද්‍රයන් ගැන මීට වඩා ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. අපි ඇතුළට දාගන්නේ මොන මොන අරමුණුද කියන කාරණාව සම්බන්ධයෙන්. ඊළඟට තවත් පැත්තකින් බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. දැන් අපි මේ සාමාන්‍ය ලෞකික ජීවිතයේදී මේ මනුස්ස ලෝකේ දෙවියෝ එතකොට මේ කලිනුත් කතා කළා වගේ මේ ඊටාම ලස්සන රූප ඊටාම හොඳ ශබ්ද රස මේවට තමයි හොඳ වටිනකමක් දෙන්නේ මේවෙන්ම තමයි සැපයක් බලාපොරොත්තු වෙන්නේ ඒවා තියෙනවා නම් තමයි අපි ඒවා ගේ කරන්නේ. ඒ නිසාම අපි ඒවා හොයාගෙන යනවා ඒවා වැඩි වැඩියෙන් ලැබෙන තැන් වලට අපි යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා මේකේ තියෙන මේ ආදීනව තේරුම් අරගෙන මේකෙන් නික්මීමක් මේවෙන් අයින් වීමක් තමයි බුදුරජාණන් වහන්සේ එම නැත්නම් ආර්යයන් වහන්සේලා අගය කරන්නේ කියලා. ඉතින් මේ ගැන සඳහන් වෙනවා විශේෂයෙන්ම ද්වේතානුපස්සනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා රූපා සද්දා රසා ගන්ධා පස්සා ධම්මාච කේවලා. ittakantaa manapaaca yavatthiti ucchati. සදේකස්ස ලෝකස්ස ඒතේ වෝ සුඛ සම්මතෝ. යත්ත තේතේ නිරුද්ධಂತಿ තං තේසං දුක්ඛ සම්මතං. මේ කියන කාරණාව ප්‍රතිවිරුද්ධ කාරණයක්. බුදුරජාන් වහන්සේ කියනවා මේ ලෝකේ තියෙන විවිධාකාර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් මේ තියෙනවා ඉෂ්ටයි, කාන්තයි, මනාපයි කියලා සම්මත. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් යම්ස කෙනෙක්ගේ රූපය බොහොම ලස්සන නම් අන්න ඒක හොඳ රූපයක්. දකුම් කළු රූපයක් වෙනවනම් අපි සම්මත කරගන්නවා. අපි තෝරනම දිය ඇල්ලක් තියෙනවා, ලස්සන මලක් තියෙනවා. අන්න මේක බොහොම ලස්සනයි. මේක ඉෂ්ටයි, කාන්තයි, මනාපයි කියලා ඔන්න අපි ඒක සම්මත කරගන්නවා. බොහොම මේ ප්‍රිය උපදවන අපි තුමු සංගීත රාවයක් තියෙනවා. ඒක බොහොම හොඳයි කියලා ඔන්න අපි තෑගි දෙනවා. ඉතින් මේ විදිහට අපි මේ අහන රූප, ශබ්ද, ගන්ධ, රස මේ ස්පර්ශයන්ට අපි වටිනාකම් දීලා මේවා තමයි අපි සැපයි කියලා සලකන්නේ, හොඳයි කියලා සලකන්නේ. ඒකයි මේ බුදුරජාන් වහන්සේ කියන්නේ. මෙතන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් මේකේ තියෙනවා. හිතට එන අරමුණුත් තියෙනවා. ඒවට අන්න ඊත්තාකාන්තා මනාපාච යාවත් ඉති උච්චති. මෙන්න මේ ඉෂ්ට ඉෂ්ට වශයෙන්, කාන්ත වශයෙන්, මනාප වශයෙන් හොඳයි කියලා, සුභයි කියලා අන්න අපි ඔන්න වර්ග කරලා තියෙනවා. සදේවකස්ස ලෝකස්ස ඒතේවෝ සුඛ සම්මතා අන්න සුඛයි කියලා සැපයි කියලා අන්න ඒකට සම්මතයක් දාලා තියෙනවා මේ දෙවියන් සහිත සම්පූර්ණ ප්‍රජාවම සත්වලෝ සත්වයෝම යත්ත චේතේ නිරුද්ධಂತಿ තන්තේසං දුක්ඛ සම්මතං හැබැයි යම්සි අන්දමකින් ඒවා නිරුද්ධ වූ ස්වභාවයක් ඒවැයින් දුර වෙච්ච ස්වභාවයක් මේ රූප ශබ්ද ගන්ධ ආදී දේවල් නිකන් මැකිලා ගිය ස්වභාවයක් ඒවැයින් තොර ස්වභාවයක් තියෙනවා නම් එතකොට මේ අර මේවා ඔක්කොම සැපයි කියලා සම්මත කරපු ලෝකයා අන්න ඒ රූප ශබ්ද ගන්ධ රස ඔක්කොම ටික මැකිලා ගිය ස්වභාවය දුර වෙලා ගිය ස්වභාවය නිරුද්ධ වෙලා ගිය ස්වභාවය සලකන්නේ දුකක් වශයෙන් සුඛන්ති ditta mariyehi sakkaya suparodhanam පච්චනීක මිදං හෝති සබ්බ ලෝකේන පස්සතං ඔන්න සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්තක් ඔන්න බුදුරජාන් වහන්සේ කියනවා මේ සුඛ වශයෙන් සැප වශයෙන් මේ ලෝකයා මෙන්න මේවත් සැලකුවත් සුඛන්ති දිත්තමරියේහි සක්කායස් උපරෝධනං මෙන්න මේ සක්කාය උපරෝධනය කියන එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධයන් වැළැක්වීම කියන මේ කැමැති කැමැති දේවල් වලට ඇලීම කියන එක වැළැක්වාන වැළැක්වුවාම අන්න ඒ ස්වභාවයට ඒ ආර්යයන්ගේ දර්ශනයට බුදුරයන් වහන්සේගේ දර්ශනයට මේ විවිධාකාර අරමුණු වලින් තොරව අරමුණු වලින් නැකිලා ගිය සංඥා වලින් නැකිලා ගිය ඒ නිරුද්ධ වූ ස්වභාවයට ලෝකයා විරුද්ධ වෙනවා ඒක දුකයි කියලා කියනවා. හැබැයි ඒකම බුදුරජාණන් වහන්සේලා ආර්යයන් වහන්සේලා සැපයි කියලා කියනවා. ඔන්න අපිට හම්බ වෙන එක්තරා ප්‍රතිවිරුද්ධ තැනක්. මොකද අපි සාමාන්‍ය මිනිසෙන් වශයෙන් අපි පුළුවන් තරම් බලන්නේ මේ ඉන්ද්‍රයන් පිනවන්න. ඉන්ද්‍රයන් පිනවීම සඳහා අපි ඒ ඒ දේවල් වලට, ඒ ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ට අපි ඒ ඒ වටිනාකම් දීලා තියෙනවා. මෙන්න මේවා තමයි හොඳ. මේක තමයි උත්කෘෂ්ඨම. මේක තමයි හොඳම. මේක තමයි තරම්ම කියලා අපි වටනකම් දීලා තියෙනවා. මේ ඔක්කොම ටික සම්පූර්ණයෙන්ම අතහැරපු මේ ඔක්කොම ටික නිකන් හේදලා ගිය මේ ඔක්කොම ටික උපරෝධනය කරපු වළක්වපු ස්වභාවයක් තියෙනවා නම් අන්න බුදුරජාණන් වහන්සේලා ආරයන් වහන්සේලා ඒක සැපයි කියලා කියනවා කියලා මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට පින්වත්නි අපි එතකොට නිවන් දකින්න කියලා යද්දී එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන ආර්ය මාර්ගයකදී ආර්යයන් වහන්සේලා පෙන්වන ආර්ය මාර්ගයකදී එතකොට අපි මේ සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස වලට අපි දීපු වගයන් වටිනාකම් ටික ටික මැකිලා යන්න පුළුවන්. මොකද අපි තමයි මේවට වටිනකම් දීලා තියෙන්නේ. මොකද අපේ ඇතුලේ තියෙන රාග, ద్వේෂ, මෝහ ස්වභාවයන්ට අනුරූපව. ඒකයි මම කලිනුත් කිව්වේ අපි එකම රූපයක් දෙන්නෙක් අරගෙන එක්කෙනෙක් කැතයි කියනවා එක්කෙනෙක් ලස්සනයි කියනවා. මොකද අර එකිනෙකාගේ තියෙන ඇතුලේ තියෙන රාග දේශ මොහයන්ගේ වෙනස්කම් තියෙනවා. ඉතින් එක්කෙනෙක් කැමති රූපයට තවත් කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. ඒ නිසා අපිට තේරෙනවා මෙතන මේ තියෙන්නේ රූපයේ ප්‍රශ්නයක් නෙමෙයි ඇතුලේ තියෙන කෙලෙස් වල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ ස්වභාවයම දකින බුදුරයන් වහන්සේ ආර්යයන් වහන්සේලා අන්න බුදුරයන් වහන්සේ කියනවා මෙතෙන්දී මේ සූත්‍රයේදී මේවා උපරෝධනය කරපු ස්වභාවයක් මේ අරමුණු වළක්වපු ස්වභාවයක් මේවෙන් නිමිති නොගන්නා ස්වභාවයක් මේවෙන් හිත වළක්වන ස්වභාවයක් අන්න බුදුරජාන් වහන්සේ කියනවා අන්න ඒක නිරෝධයක්, අන්න ඒක නිවීමක්, අන්න ඒක සැනසීමක්, අන්න ඒක කෙලෙසුන්ගෙන් තොර ස්වභාවයක්. ඒතර අපිට හිතන්න පුළුවන් තව පැත්තක් එතන විවෘත වෙනවා. ඊළඟට තවත් සූත්‍රයක් තියෙනවා කාමගුණ කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ හරේ අව්‍යාජව තමන් වහන්සේ ගත කරපු බෝසත් ජීවිතය ගැන කතා කරනවා. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා මේ මේ කාමගුණ කියන සූත්‍රය හම්බ වෙනවා සලායතන සංයුත්තේදී බුදුරජාණන් වහන්සේ කියනවා මම මේ බෝධි සම්භාර පුරනකොට බුදු වෙන්න කලින් මගේ හිතට විවිධාකාර අරමුණු ආවා මේ අරමුණු විවිධාකාර අන්දමින් විශේෂයෙන්ම මම ගිහි කාලේ ගත කරද්දී එහෙම නැත්නම් මේ අදසප විඳිනකොට මම ඇසුරු කරපු විවිධාකාරයේ පංචකාම අරමුණු වැඩියෙන් ඔන්න ඇසුරු කරා ඒ කියන්නේ උන්වහන්සේගේ හිත හැසිරලා තියෙනවා. මේ අතීතේ දැන් විවිධාකාර පංචකාමයන් ඇසුරු කරා රජ කෙනෙක් වශයෙන් නැත්නම් කුමාරයෙක් වශයෙන් උපරිම සැපවින්දා කාමසුකල්විකාණ යෝගයේ යෙදුනා. අන්න දැන් මේ බෝධිසම්භාර පුරනකොට බුදු වෙන්න උත්සාහත් වෙනකොට තමන්ගේ හිත වැඩියෙන් මොන්න මේ අතීත අරමුණු ඔස්සේ ඇදිලා ගියා. ඒ වගේමයි ටිකක් වර්තමානයේ ඔස්සේත් ඇදිලා ගියා. ටිකක් අනාගතයේ ඔස්සේත් ඇදිලා ඇදිලා ගියා. අන්න බුදුරජාණන් වහන්සේ බොහොම අව්‍යාජම මේ තමන්ගේ හිත පංචකාමයන්ට ගිය හැටි හෙලි කරනවා. හැබැයි ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා මම හැබැයි තේරුම් ගත්තා මේ මට අර්ථයක් කැමති. මට යහපත කැමති නම් මම කළ යුත්තේ කොමක්ද? මෙන්න මේක වැළැක්විය යුතුයි. මම මේ සතිමත්ත මේ හිත ආරක්ෂා කරගත යුතුයි. බුදුරජාන් වහන්සේ ඒකම භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා මහණෙනි ඔබලගෙත් මේ හිත හැසිරෙන්න පුළුවන් මෙන්න මේ විදිහටම. කොහොමද? දැන් ඔන්න මහාන වුණා. හැබැයි අතීතයේ ගිහි ජීවිත ගත කළා, පංචකාමයන් ඇසුරු කළා, විවිධාකාර කාමයන් ඔස්සේ දුවලා. අන්න හැබැයි දැන් මහාන වුණාම ඔන්න පරණ ඒ ඇසුරු කරපු දේවල් ඔක්කොම ඔළුවේ ඇවිල්ලා කැකෑරෙන්න පුළුවන්. හිතට එන්න එන්න පුළුවන්. මොකද හිත දැන් තුවන්නේ තාමත් ඉල්ලන්නේ මේ දේවල්. ඇසුරු කරපු රූප, ඇසුරු කරපු ශබ්ද, ඇසුරු කරපු ගන්ධ රස පහස ඔක්කොම දැන් හිතට එන්න පුළුවන් කාම සංඥාවන් වශයෙන්. ඒ වගේම දැනටත් වර්තමානයේ යමක් භුක්ති විඳිනවා නම් ඒකත් ටිකක් එන්න පුළුවන්. අනාගතය සම්බන්ධව ටිකක් එන්න පුළුවන්. අන්න භික්ෂුන් වහන්සේලාටත් බුදුරජාන් වහන්සේ කියන මෙන්න මේ වගේම தත්ත්වයක් තමයි ඔබලටත් සාමාන්‍යයෙන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කරන්න කියන්නේ මොකද්ද? අපමාදෝ සතිචේතසෝ ආරක්ෂෝ කරණීයෝ. ඒ නිසා Tamanට වැඩ කැමති කෙනෙක් Tamanගේ යහපතට කැමති කෙනා මොකද්ද කරන්න තියෙන අප්‍රමාදීව සතිමත්ව මෙන්න මේ හිත ආරක්ෂා කරගත යුතුයි. එහෙනම් පින්වත්නි අපි මෙතන උගලක් තියෙන බව තේරුම් අරගෙන අපේ හිත ඒ අතීත ඇසුරු කරපු අරමුණු ඔස්සේ යන බවත් තේරුම් අරගෙන අපි නොපමාව මේ හිත සතිමත්ව ආරක්ෂා කරගත යුතුයි. අන්න බුදුරජාණන් වහන්සේ ඒ අවවාදය භික්ෂුන් වහන්සේලාට දෙනවා. දීලා තවත් පැත්තකින් කියනවා ඔන්න වෙනත් අවවාදයකොත් දෙනවා හොඳ දර්ශනයක් එක්ක මොකද්ද කියන්නේ යත්ත චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ යත්ත සෝතංච නිරුජ්ජති ශබ්ද සංඥාත විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ මේ විදිහට මේ ආයතන 6 ගැනම සඳහන් කරනවා බුදුරජාන් වහන්සේ අලුත් ආයතනයක් හඳුන්ලා දෙනවා මොකද්ද කියන්නේ මේ ඇහැ නිරුද්ධ වෙලා යනවා ඒත් එක්කම රූප මේ රූප සංඥා මැකිලා යනවා ඒත් එක්කම මේ හිත අලුත් ආයතනයකටපත් වෙනවා. ඒ වගේමයි කන නිරුද්ධ වෙලා යනවා, ශබ්ද සංඥා මැකිලා යනවා, ඒත් එක්කම මේ හිත අලුත් ආයතනයකටපත් වෙනවා. ඊළඟට කියනවා නාසය නිරුද්ධ වෙලා යනවා, ගන්ධ සංඥා මැකිලා යනවා, ඒත් එක්කම මේ හිත අලුත් ආයතනයක අලුත් ආයතනයක් හඳුනා ගන්නවා. ඊළඟට රස මැකිලා යනවා, දිව නිරුද්ධ වෙලා යනවා, ඒත් එක්කම හිත අලුත් ආයතනයක් හඳුන ගන්නවා. ඒ වගේම මේ කය නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශයන් මැකිලා යනවා, ස්පර්ශ සංඥාවන් මැකිලා යනවා. ඒත් එක්කම අලුත් ආයතනයක් හඳුන ගන්නවා. ඒ වගේම මනසත් නිරුද්ධ වෙලා යනවා. ධර්ම සංඥාවන් මැකිලා යනවා. ඒත් එක්කම මේ හිත අලුත් සංඥාවක් නැත්නම් අලුත් ආයතනයක් හඳුන ගන්නවා. ඔන්න එක්තරා අන්දමකින් ප්‍රහේලිකා විදිහේ අවවාදයක් බුදුරජාන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලාට මේ කාමගුණ සූත්‍රයේදී දෙනවා. ඉතින් මේක ප්‍රහේලිකාවක් නිසාම වික්ෂුන් වහන්සේලා ගිහිල්ලා මේ මොකද්ද මේ බුදුරහමඳුරු කිව්වේ කියලා ඔන්න ප්‍රශ්නයක් නගනවා ආනන්ද හාමුදුරන්ගෙන්. ආනන්ද හාමුදුරුවෝ ඉතින් එකපාරට උත්තර දෙන්න යන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේගෙන් ඒක අහන් තිබුණානේ. කියලා ඉතින් මැලි වෙනවා. ඊට පස්සේ ඉතින් ඇවිටිඩි කරනකොට ආරාධනා කරනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියන මේ කියලා තියෙන්නේ මේ සලායතන නිරෝධයයි කියලා. සලායතන නිරෝධය කියන්නේ නිවනයි කියලා අර්ථ දක්වනවා. ඒතර පින්වත්නි අපි දැන් මේ අපි කතා කරගෙන ආපු පසුබිම ඔස්සේ ඔන්න දැන් කෙනෙක් භාවනාවක් වඩනකොට උපාදානස්කන්ධයන් ඇති වෙන බව දැන දැන එතන එතන අතහරින්න අතහරින්න අන්න මේ ඇහැ නිරුද්ධ වෙලා යන ස්වභාවයක්. ඇහැ වැහිලා යන ස්වභාවයක්. ඇහි දැකීම නැතිලා යන ස්වභාවයක්. ඇහෙන් රූප දැක්කට ඒකේ නිමිති ගන්නා නැති ස්වභාවයක්. ගන්නෙ නැති ස්වභාවයක්. ඒ දකින දේ රූප නැකිලා යන ස්වභාවයක්. තමයි මෙතන කතා කරන්නේ. ඒ වගේමයි සද්ද ඇහුණට සද්දේ නිමිති ගන්නේ නැති ස්වභාවයක්. සද්ද ඈතින් ඇහෙනවා වගේ ස්වභාවයක්. ඒවා නිකන් මැකිලා යන ස්වභාවයක්. ඒකේ තියෙන රසය නැතිලා යන ස්වභාවයක් තමයි මෙතන කතා කරන්නේ. ඒ වගේමයි දිවෙන් රස දැනුණට ඒකේ නිමිති ගන්නේ නැති ස්වභාවයක්. රස මැකිලා යන ස්වභාවයක්, රස බොඳ වෙලා යන ස්වභාවයක් තමයි මෙතන කතා කරන්නේ. ඒතර මේ ආයතනයන් ඔන්න නිරුද්ධ වෙලා යෑමක් ඒත් එක්කම අර ගත්ත සංඥාවන් රස සංඥා ස්පර්ශ සංඥා මේ රූප සංඥා, ශබ්ද සංඥා මේ ඔක්කොම මැකිලා යන ස්වභාවයක් තමයි මෙතන කතා කරන්නේ. එතකොට මේ සංඥාවන් මැකිලා ගියා නම් අර ආයතනයන් නිරුද්ධ වෙලා ගියා නම් අන්න බුදුරජාන් වහන්සේ කියන සලායතන නිරෝධ ස්වභාවයක් තමයි අත්දකින්න හම්බ වෙන්නේ. මේකේ ඊටාම රසවත් තැන වෙන්නේ බුදුරජාන් වහන්සේ කියනවා යත්ත මනංච නිරුද්ධති ධම්ම සංඥාච විරජ්ජති. මේ ආයතනේ වේදි තබ්බේ. ඔන්න ටිකක් හිර වෙන තැනක් බුදුන් වහන්සේ කියනවා මේ මනසත් නිරුද්ධ වෙලා යනවා. මනසට එන අරමුණුත් නිරුද්ධ වෙලා යනවා. නැත්තම් සංඥාත් මැකිලා යනවා. අන්න එතකොට තමයි මෙන්න මේ ආයතනේ ස්පර්ශ වෙන්නේ. සෑහෙන්න ගැඹුරු කාරණා රසක් තමයි මෙතන සඳහන් වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු යම්ස කෙනෙක් හොඳින් මම ඊයේත් කෙනෙක් සඳහන් කළා. ඒ කියන්නේ දැන් භාවනාවේ යෙදෙනවා හොඳට සක්මන් භාවනාවේ යෙදෙනවා සක්මන් භාවනාවේ යෙදෙනකොට හරියට නිකන් මනස දැන් වැඩ කරන්නේ නැහැ වගේ. මනසේ මොකක්වත්ම නැහැ. නැත්නම් මනසේ මොකක්ම සංඥාවක් ලොකුවට නැහැ. අරමුණක් නැතුව වගේ හැබැයි ඒත් දැනීමක් තියෙනවා මේ ඇවිදිනවා කියලා තේරෙනවා. ඊළඟට අපිටම කෙනෙක් ස්පර්ශයක් අත්දකිනවා ආනාපාන සතියක් තියෙනවා වගේ දැනෙනවා. නමුත් ඒකේ ලොකුවට සංඥාවක් ගන්නෙ නැහැ. ඉතින් මේ වගේ ටික ටිකක් ටිකක් මේ බුදුරජාන් වහන්සේ කතා කරන පැත්තට ආර්යයන් වහන්සේලා කතා කරන පැත්තකට අන්න මේ බුදුරජාන් වහන්සේ ද්වේතානුපස්සනා සූත්‍රයේදී කියන ආර්යයන් වහන්සේලා අගය කරනවායි කියන පැත්තකට අපිත් නිකන් භාවනාවෙන් කිට්ටු වෙන ගතියක් තියෙනවා. ඒ නිසා අපි භාවනාවක් වඩද්දි කොයි පැත්තටද ඇත්ත වශයෙන්ම අපේ හිත කිට්ටු වෙන්නේ? බුදුරජාන් වහන්සේ පෙන්නපු පැත්තකටද කිට්ටු වෙන්නේ නැත්නම් අපි කැමති පැත්තකටද? කියලා අපි පොඩ්ඩක් හිතලා බලන්න වටිනවා. මොකද අපි කැමති සාමාන්‍යයෙන් රූප දැක දැක ඉන්න අපි කැමති සාමාන්‍යයෙන් සද්දාහා ඉන්න අපි කැමති සාමාන්‍යයෙන් රස ගඳ සුවඳ ඔක්කොම ඉතින් විඳ විඳ ඒවැයෙන් තමයි අපි වටිනකමක් දෙන්නේ දැන් අර කියන ද්වේතානුපස්සනා සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියන්නේ මේ බුදුරජාන් වහන්සේ ආර්යයන් වහන්සේලා ඒවට වටිනකමක් දෙන්නේ නැහැ එහෙනම් අපි විපස්සනාව හරහා අපිට වටිනකමක් දීගෙන අපිට ඕන විදිහට අපි වඩනවද අපිට ඕන පැත්තේ අපි යනවද නැත්නම් මේ බුදුරජාන් වහන්සේ සරණ ගිහිල්ලා බුදුරජාන් වහන්සේ පෙන්නපු පාරේ අපි යන්න උත්සාහත් වෙනවද? ඉතින් අපිට ටිකක් හිතලා බලන්න වටිනවා. මොකද අපිට එකපාරටම මේවා තේරෙන්නේ නැති නිසා අපි සමහර ලාවට අපේම අත්දැකීම් අපි වෙනස් විදිහට අත් දක්වනවා. අපි මොකද කරන්නේ මේ අපිටම අරමුණ නිකන් බොද වෙලා වගේ යනවා අරමුණ නිකන් දී වෙලා වගේ යනවා ඒකට නිබ්බිදාවක් පහළ වෙනවා ඒකට නිකන් කලකිරීමක් ඇති වෙනවා හිත නිකන් අනිශ්චිත ස්වභාවයකටපත් වෙනවා හැබැයි හරිම කම්මැලි දනවන සුළුයි හරිම ඒකාකාරී. මොකද මේ අර හිතට කෙලස් ඇතිවීමක් නැහැ දැන්. ලස්සන රූප පෙනීමක් නැහැ. ලස්සන ශබ්ද ඇසීමක් නැහැ. නාසයට ලස්සන ගඳ සුවඳ ආග්‍රහණය වීමක් නැහැ. දිවට ප්‍රණීත රස දැනීමක් නැහැ. කයට කැමැති කැමැති ස්පර්ශ දැනීමක් නැහැ. හිතට කිසිම අරමුණක් නැහැ. ඔන්න අපි හිතනවා මේක නම් මහා කම්මැලි ගතියක්. මොකද්ද මේ? මීට වඩා හොඳ නැගිටලා ගියානම්. ඔන්න අපි නැගිටලා යනවා. දැන් බුදුහාඳුරෝ කියනවා මෙතනදී මේ මේ චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ. එන්න මේ ඇහැ නිරුද්ධ වෙලා යනවලු. ඒ වගේමයි රූප සංඥාවන් මැකිලා යනවලු. අන්න එතකොටලු මෙන්න මේ ආයතනේ හටගන්නේ. ඒ වගේමයි කන නිරුද්ධ වෙලා යනවලු. ශබ්ද සංඥා මැකිලා යනවලු. අන්න එතකොටලු මෙන්න මේ ආයතනයට අපිට හඳුනා ගන්න හම්බ වෙන්නේ. ඒ වගේමයි නාසය නිරුද්ධ වෙලා යනවලු. ඊළඟට ගන්ධ සංඥා මැකිලා යනවලු. අන්න එතකොටලු මෙන්න මේ කියන ආයතනය හම්බ වෙන්නේ. දිව නිරුද්ධ වෙලා යනවලු රස සංඥාවන් මැකිලා යනවලු. අන්න එතකොටලු මෙන්න මේ ආයතනය හම්බ වෙන්නේ. මේ කය නිරුද්ධ වෙලා යනවලු ස්පර්ශයන් මැකිලා යනවලු. එන්න එතකොටලු මේ ආයතනය හම්බ වෙන්නේ. ඒ වගේ මේ මනස නිරුද්ධ වෙලා යනවලු. මනසේ සංඥාවන් නැත්තම් ධම්ම සංඥාවන් මැකිලා යනවලු. එතකොටලු මෙන්න මේ ආයතනය හම්බ වෙන්නේ. එමනම් පින්වත්නි අපිට හිතලා බලන්න පුළුවන් දැන් අපි සාමාන්‍යයෙන් බුද්ධිමය සංවාදයක යෙදෙනකොට තර්කත් එක්ක කතා කරනකොට අපේ තර්කත් එක්ක යනකොට අපේ හිතේ සිතුවිලි බහුල නම් අපිට පුළුවන් වේද මෙබඳු ආයතනයක් ස්පර්ශ කරන්න. අපේ හිතේ සිතුවිලි බහුල නම් අපිට පුළුවන් වේද මෙබඳු ආයතනයක් ස්පර්ශ කරන්න. අපිට පුළුවන් ද දේවල් පරීක්ෂාවෙන් බලාගෙන ඉඳද්දී මේවා අපි මතුරු මතුරු ඉන්නවා නම් හිතින් හිත හිතා ඉන්නවා නම් හිතේ විතර්ක බහුල නම් ප්‍රපංච බහුල නම් අපිට පුළුවන් වේද මෙබඳු ආයතනයක් ස්පර්ශ කරන්න. එහෙනම් අපි ටිකක් හිතලා බලන්න වටිනවා. මොකද බුදුහාඳුරන්ගේ දේශනේ දේශනාවේ අපි හිතන පැත්තයි අතර ලොකු පරස්පර විරෝධී බවක් තියෙනවා. මොකද අපි මේ වර්තමාන කාලෙදී ඉගෙන කියා ගන්න දේවල් එක්ක අපේ මනසේ තියෙන විවිධාකාර සංකීර්ණතා එක්ක අපි යගේ කරන්නේ එක පැත්තක්. හැබැයි බුදුරජාන් වහන්සේ යගේ කළා තියෙන ඊට හාත්පසින්ම වෙනස් පැත්තක්. දැන් අපි කෙසේ හෝ අපි මේ යන්තම් බුදුන් සරණ ගිහිල්ලා කොහොම හරි උත්සාහයෙන් අපි භාවනාවක් වඩලා අපි පොඩ්ඩක් හරි මේ தත්ත්වයක් හැබැයි ස්පර්ශ කරනකොට ඡනමාත්‍ර වශයෙන් හරි ස්පර්ශ කරනකොට අන්න අපේ දැනුම ඇවිල්ලා කියන මේක නම් කිසිම වැඩක් නැහැ. මේක නම් හරිම කම්මැලි දනවන සුළුයි. මීට වඩා හොඳයි නිකන් හිටියනම්. මීට වඩා හොඳයි පත්තරයක් බලවනම්. මීට වඩා හොඳයි රූපවාහිනිය බලවනම්. ඔන්න අපේ අර්ථ දක්වනවා අපේම අත්දැකීම්. ඒකට අපේ අපිට ලැබිච්ච අත්දැකීම් අපිම අර්ථ දක්වන්නේ නැතුව අපි ඒවට තක්සේරුවක් දෙන්න යන්නේ නැතුව, අපි ඒවට වටිනකමක් දෙන්න යන්නේ නැතුව, එහෙනම් ටික ටික මේ බුද්ධ වචනයත් එක ගලපන්නත් වටිනවා. අන්න එතකොට තමයි එතකොට කෙනෙක්ට තේරෙන්නේ මේ බුදුහාඳුරෝ කතා කරලා තියෙන පැත්ත මොකද්ද? අපි අගයක් වටිනකමක් දෙන පැත්ත මොකද්ද? අපි ඇත්ත වශයෙන්ම ස්පර්ශ කරන පැත්ත මොකද්ද? අපේ භාවනාව මේ බුදුරජාන් වහන්සේ පෙන්වූ පාර ඔස්සේ යනවද? නැත්නම් මම වටිනාකම් දීපු පාරක් ඔස්සේ යනවද? කියන එක අපි හිතලා බලන්න වටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ තවත් අර කිංසුකෝපම සූත්‍රයේදී සඳහන් කරනවා කෙනෙක් නිවැරදිව මේ ආයතනවල ඇතිවෙන නැතිවෙන ස්වභාවය අත්දකිනවා නම් ඇතිවෙන නැතිවෙන ස්වභාවය හොඳට දැක ගන්නවා නම් ඒ තුලින්මත් කෙනෙක්ගේ හිතේ දර්ශනය හොඳට පැහැදිලි වෙනවා කියලා. අපි ඒ සූත්‍රයෙන්මයි ගත්තේ මේ කොටසක්. එතෙන්දීත් අර ස්වාමින්වහන්සේ කෙනෙක් අහනවා "කිත්තවතානුකෝ ආවසෝ භික්ඛුනෝ දසනං සවිසුද්ධං හෝති" කෙතකින්ද ඇවැත්නි මේ කෙනෙක්ගේ දර්ශනය පැහැදිලි වෙන්නේ නිවැරදි වෙන්නේ යතෝකෝ ආවසෝ භික්ඛු චන්නං පස්සායතනානං සමුදයංච අත්තගමංච යථා භූතං පජානාති එත්තවතාකෝ ආවසෝ භික්ඛුනෝ දසනං සවිසුද්ධං හෝති අන්න මේ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා බුදුරජාණන් වහන්සේත් ඒක අනුමත කරනවා කියනවා යම් විදියකින් මේ ස්පර්ශ ආයතනයන් හයේ ඇතිවීමත් නැතිවීමත් යම්සි කෙනෙක් ඇත්ත ඇත්තටියෙන් දැකගත්තා නම් අන්න එතෙකින්ම කෙනෙක්ගේ දර්ශනය පැහැදිලි වුණා. කෙනෙක්ගේ දර්ශනය නිවැරදි වුණා කියලා. ඒකට යම්සි කෙනෙකුට පුළුවන් නම් මේ ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය හොඳින් දැක ගන්න. අන්න එතනිනුත් මේ දහමට විවෘත විවෘත වෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඇතම් භාවනා ක්‍රම තියෙනවා විශේෂයෙන්ම මේ ආයතන එල්ල කරගෙනම භාවනා වඩන. විශේෂයෙන්ම ඔය ධම්මානුපස්සනාවේදී ආයතන පබ්බේදීත් බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව සඳහන් කරනවා. ඒ කියන්නේ ඇහැට රූපයක් මුණ ගැහෙනකොට තේරුම් ගන්නවා මෙන්න චක්කු ආයතනය හටගත්තා. ඔන්න රූප ආයතනයක් හටගත්තා. ඔන්න ඒ හරහා සමාලාට ඔන්න සංයෝජනයකුත් හටගත්තා. කියලා අන්න හට ගැනීම දකින්න, සමුදය දකින්න. ඒත් එක්කම අපි ඒකට අනුග්‍රහ කළේ නැත්නම් අන්න සංයෝජනය පහව ගියා. ඒත් එක්කම අපිටම ඇහැ නිරුද්ධ වුණා. අන්න දැකපු රූප සංඥාවක් නැති වෙලා ගියා. මෙන්න මේ ආයතන එතන එතන හට ගැනීමක් අන්න හට ගැනීම සඳහා මේ කියන්නේ හට ගැනීමක් දකින්න. අපි හිතමු කනට ශබ්දයක් ඇහෙනවා අන්න ඒත් එක්ක මොන්න එතන මේ සෝතායතනය හටගන්නවා, සද්දායතනය හටගන්නවා. ඒත් එක්කම අපි ඒකට කැමති වුණොත් ඔන්න සංයෝජනෙකුත් හටගන්නවා. ඔන්න අකමැති වුණොත් ඒත් සංයෝජනෙකුත් හටගන්නවා. කෙලෙසේකුත් හටගන්නවා. අන්න එතන එතන අපි ආයතන හට ගැනීමක් දකිනවා. අපි හිතමු අපි ආහාර අනුභව කරනවා. එතෙන්දී ඔන්න දිවේ යම් රසයක් ස්පර්ශ වෙනවා. අන්න එතන අන්න දිවේ ක්‍රියාකාරීත්වයක් හටගන්නවා, දිවක් හටගන්නවා. ඒත් එක්කම රසක් දැනෙනවා. ඒත් එකම අපිට කැමැත්තක් එතන ඇති වුණා නම් ඔන්න ඒ සංයෝජනයක් පහළ වෙනවා. ඔන්න ඊළඟට අපි හිතමු කයට ස්පර්ශයක් දැනෙනවා. ඔන්න කයේ ක්‍රියාකාරීත්වයක් හටගන්නවා. ඒත් එක්කම ස්පර්ශයක් දැනෙනවා. ඒත් එක්කම අපි ඒකට කැමැත්තක් අකමැත්තක් හටගන්නවා නම් ඔන්න සංයෝජනයක් පහළ වෙනවා. ඊළඟට අපි හිතමු හිතට අරමුණක් එනවා. අපි ඒ අරමුණට ඇලෙනවා. ඔන්න සංයෝජනයක් පහළ වෙනවා. හිතත් ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම අරමුණකුත් දැනගන්නවා. ඉතින් මේ විදිහට මේ අපේ මුළු නැගිට මොහොතේ ඉඳන් නිින්දට යනකම්ම මේ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වයත් කෙනෙකුට සතියෙන් බලන් ඉන්න පුළුවන් නම් ඒකම භවනාවක් වෙනවා. නිසා විවිධාකාර භවනා ක්‍රම තියෙනවා. නිසා ඇතන් ගුරුවරුන් මේ ආයතනයන්ගේ උත්පාදයේ Nirodhe දැකීමම බොහොම වටිනා ක්‍රමයක් වශයෙන් උගන්වනවා. ඒක කිසිම වැරද්දක් නැහැ. යම්ස කෙනෙක් ඒබඳු භවනා ක්‍රමයක් වඩනවා නම් ඒක ඊටාම නිවැරදි භවනා ක්‍රමයක්. සා අපි මේකට ලොකු තැනක් දුන්නේ නැහැ කියලා මේ දේවල් නැත්තේ නෑ. බුදුරජාන් වහන්සේ ධම්මානුපස්සනාවේදී මේ ක්‍රමය හොඳට පෙන්ලා දීලා තියෙනවා. නිසා යම්කිසි කෙනෙක් හොඳට මේ අපිටම චිත්තානුපසනාවක් කරන්න පුරුදු වෙච්ච කෙනෙක් දැන් එයාගේ හිත ඉබේටම නැඹුරුලා තියෙනවා නම් මේ විදිහට මේ එතන එතන ආයතනයන්ගේ හට ගැනීම නිරුද්ධ වීම දකින්න ඒක දිගට කරගෙන යන්න අපිට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ කාරණය තවත් විස්තර වෙනවා සෝන සූත්‍රයේදී. ඒකදී මේ චෝන ස්වාමීන් වහන්සේ කියනවා තණ්හක්ඛයාදි මුත්තස්ස අසම්මෝහංච චේතසෝ විස්වා ආයතනුප්පාදං සම්මා චිත්තං විමුච්ඡති දැන් මේ තණ්හාව ෂය කිරීමෙහි යෙදුන ඒ සඳහා කටයුතු කරන ඒ වගේම මේ හිත පැටලෙන්නේ නැතුව හිත මෝහයට ලක් වෙන්නේ නැතුව හිත අවුල් කරගන්න නැතුව තියා ගැනීම සඳහා උත්සාහත් වෙන යෝගාවචරේ විස්වා ආයතනුප්පාදං සම්මා චිත්තං විමුච්ඡති අන්න එයා දකින්න මේ ආයතනයන්ගේ හට ගැනීම එතන එතන මේ ආයතන වල හට ගැනීමක් තියෙන්නේ කියලා අන්‍යහා තේරුම් ගන්නවා. ඒ තේරුම් ගැනීම තුලින්ම හිත සම්පූර්ණයෙන්ම විමුක්ත වෙනවා. හිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. ඒකට මේ කාරණාවත් අනුව අපිට තේරෙනවා දැන් අපි සාමාන්‍යයෙන් කෙනෙක් පුද්ගලයෙක් මමෙක් වෙලා මේ රූප ශබ්ද ගන්ධ රස ඇසුරු කරමින් තණ්හා වර්ධනය කරගන්නවා වෙනුවට අපි හොඳට ඔන්න භාවනාවක් වඩලා හිතේ එකඟතාවයක් ඇති කරගෙන සතිය දියුණු කරගෙන අපිට පුළුවන් නම් මේ රූපයක් බලද්දි මෙතන පහළ වෙන්නේ ඔන්න ඇහැක් හටගත්තා. මෙතන ඔන්න රූප ආයතනයක් හටගත්තා. නොදන්නාකමට අපේ හිත ඇතුලේ තියෙන ආශ්‍රව සබයන් නිසා ඔන්නම කැමැත්තක් හටගත්තා. ඔන්න නැත්තම් ද්වේෂයක් හටගත්තා. ඉතින් මේ විදිහට අර කලින් නොතිබිච්ච ඇහැක් හට ගැනීම, රූපයක් හට ගැනීම නැත්තම් ක්ලේශයක් හට ගැනීම අපිට දැක ගන්න පුළුවන් නම් අන්න එතනදී, මේ මොහොතේදී අන්න අපිට මේ ආයතන වල සමුදයක් දැක ගන්න පුළුවන්. ඒක නැති වෙලා ගියා දැනක දැකගත්තා නම් අන්න ආයතනයේ නිරුද්ධ වීමක් දැකගන්න පුළුවන්. ඒ විදිහටමයි කනටත්, ඒ විදිහටමයි දිවටත්, ඒ විදිහටමයි නාසයටත්, ඒ විදිහටමයි කයටත්, ඒ විදිහටමයි මනසටත්. අපිට වෙන්නේ උඟක් වෙලාවට මේ එන දේවල් වලට අපි වටිනකමක් දීලා මේකේ කතන්දරයක් ගොතන්න යනවා. අපිට මේ කතන්දරයක් ගොතන්න යනවා වෙනුවට අපිට පුළුවන් නම් එතන එතන මේ ආයතන හටගෙන නිරුද්ධලා යන හැටි දකින්න. මෙතන මේ සිද්ධ වුණේ ආයතනයක් හට ගැනීමක්. අපි මේ විදිහට මේක දැන් අලුතෙන් අර්ථකථනයක් දෙනවා. එහෙන් රූපයක් දකින්න අපි අත දක්වනවා මේ අහවලාව දැක්ක නෙමෙයි මෙන්න ඇහැක් හටගත්තා. ඒත් එක මොන රූපයක් මේකට මුලිච්ච වුණා. ඔන්න මේකෙන් මගේ කැමැත්තක් කැමැත්තක් හටගත්තා. ඒක වෙනම කතාවක්. හැබැයි මම තේරුම් ගත්තා මෙතන මේ ආයතනයක් හටගෙන නිරුද්ධ වුණා. එහෙම නැත්නම් ඔන්න සද්දයක් හටගත්තා මෙන්න මේ ආයතනයක් හටගෙන නිරුද්ධ වුණා. මෙන්න මේ විදිහට කෙනෙක් දකිනවා නම් අන්න මේ සෝන ස්වාමීන් වහන්සේ කියන අන්න තණ්හක් තණ්හාව ශේකිනීමේ එයා කටයුතු කරන්නේ. එයාගේ මේ අරමුණ තියෙන්නේ නැත්නම් එයාගේ එළඹීම තියෙන්නේ තණ්හාව ෂේ වීම සඳහායි. තණ්හාව ෂේ කිරීම සඳහායි. ඒ වගේමයි මේ විදිහට කටයුතු කරනවා නම් හිතේ කිසිසේත්ම කතන්දර ගොතකතා කතන්දර ගොතකතා ප්‍රපංච කර කර යන ස්වභාවයක් මතුවෙන්න විදිහක් නැහැ. මොකද එයා එතන එතන දකිනවා මෙන්න ආයතන වල හට ගැනීමක් ආයතන වල නිරුද්ධ වී යාමක්. ඒ නිසාම කියනවා තණ්හක්ඛ්‍යාදි මුත්තස්ස අසම්මෝහංච චේතසෝ දිස්වා ආයතන උපාදං සම්මා චිත්තං විමුච්ඡති. අන්න මේ විදිහට යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒ ක්‍රමයේ හරහාමත් එයාගේ හිතේ මේ තණ්හාව ටික ටික ජය වෙලා ගිහිල්ලා හිතේ මෝහය දුර වෙලා ගිහිල්ලා හිත ටික ටික නිස්කලංක වෙලා අන්න යම් අවස්ථාවක සම්පූර්ණයෙන්ම මේ කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ක්‍රම බොහොම ගැඹිරයි. ඒ නිසාම අපි දෙන අර්ථකථනයන් අපේ කෙලස් වලට අනුකූලයි. ඒ කියන්නේ අපි දේවල් වලට වටිනාකමක් දෙන්නේ අපේ දැනට අපේ හිතවල තියෙන රාග, ద్వේෂ, මෝහයන්ට සාපේක්ෂවයි. ඒ අපි මේ දේවල් වලට අර්ථකථනයන් දෙනවා වෙනුවට මේ බුදුරජාණන් වහන්සේ මොකද්ද මෙතන කියලා තියෙන්නේ? ශාස්ත්‍රෝන් වහන්සේ මොකද්ද කියලා තියෙන්නේ? කියලා අපි පොඩ්ඩක් සංසන්දනය කරනවා නම්, අපි නිහතමානී වෙනවා නම්, අපි යටට බහිනවා නම්, මේ මම කියන අර්ථකථනය නෙමෙයි, මේ මගේ අත්දැකීමටත් බුදුහාඳුර මොකද්ද කියලා තියෙන්නේ. කොහොමද මේක දේශනාවත් එක්ක ගැලපෙන්නේ? කියන බින්නවත් අපිට පොඩ්ඩක් හිතන්න පුළුවන් නම් ඒ නිසා අපිට අපි සමාජලාට වටනකම් දෙන්නේ නැති දේවල් වලට බුදුරජාණන් වහන්සේ වටනකම් දීලා තියෙනවා. අපි සෑහෙන වටනකමක් දෙන දේවල් වලට බුදුරජාණන් වහන්සේ කිසිම වටනකමක් දීලා නැහැ. ඒ නිසා අපි පොඩ්ඩක් මේ ගැන පරිස්සම් වෙලා කටයුතු කරන්නයි තියෙන්නේ. ඉතින් මේ ආරාධනාවත් එක්ක අද දින ධර්ම දේශනාව මම අවසන් කරනවා. සියලු දෙනාටම තමන්ගේ වඩනාව භාවනාවන් මේ බුද්ධ දේශනාවන් එක ගලපගෙන මේ යන පැත්තත් ගැන මදක් හිතන්න මේ හිතේ තවත් දොරක් විවෘත කරගන්න අද දින ධර්මදේශනාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ශිර දිනාටම තෙරුවන් සරණයි